නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබත් නොදැනුවත්ව පාරමිතා පුරන බෝධිසත්වෙක්ද කියන කාරණාව. ඇයි මේ කාරණාව වැදගත් වෙන්නේ කියලා බැලුවාම අපි හැමෝම මිනිසත් භවයේ ඉපදුනොත් අපි එක දෙයක් හොඳට මතක තියාගන්නට ඕනේ දැනගන්නට ඕනේ කුමක්ද මේ ලෝකේ සෑම සත්වයකම දුක නිවා ගන්න සසරෙන් එතර වෙන්න මේ සංසාරේ ගමන් කරන බව ඇයි මේ සත්තුන්ට මේක වැටහෙන්නේ? හැබැයි මේ මිනිසා කියන සත්වයාට අනිත් සත්තුන්ට වඩා ටිකක් තේරෙනවා. ඉතන්න පුළුවන්. මනස මේවලා හිතලා ක්‍රියා කරන්න පුළුවන් මානසිකත්වයේ තියෙන නිසා ඒ මිනිසා කියන සත්වයාට අනිත් සත්වයන්ට වඩා වටිනාකමක් ලැබිලා. එහෙනම් මිනිසත්කම ලැබපු අපි හැමෝම දැනගන්නට ඕනේ අපි මේ යන්නේ සසරින් එතර වෙන්න. විමුක්තියටපත් වෙන්න. එහෙනම් මේ ලෝකයේ සෑම කෙනාම තුන්තරා බෝධියකින් එකකින් නම් සසර දුකෙන් එතර වෙන්නට ඕනේ. අපි සියලුම දෙනාම බෝධිසත්වරු නේද? අපි හැමෝම පාරමිතා නේද මේ පුරන්නේ? કોઈ ලෝකේ ඉපදිලා හිටියත්, કોઈ රටේ ඉපදිලා හිටියත්, මොන භාෂාව කතා කළත්, මොන ජාතියේ ඉපදුනත්, මොන තරාතිරම් වල හිටියත් පෝසත් වෙලා හිටියත් දුප්පත් වෙලා හිටියත් අපි හැමෝම බෝධිසත්වරු පාරමිතා පුරණ අය. තුන්තරා බෝධියකින් එකකින් පිරිණිවීම පතාගෙන මේ සසර ගමන් කරන අය කියන කාරණාව අපි හැමෝම තරේ මතක තියාගන්නට ඕනේ. මේ කාරණාව මුල් කරගෙන තමයි අද අපේ විශේෂ සාකච්ඡාව ඔබත් නොදැනුවත්ව පාරමී පුරන බෝධිසත්වයෙක්ද කියන එක. මොකද්ද මේකට හේතුව කියලා බලනකොට සෑම කෙනෙක්ම අලියම හවදි වෙනකොට එයාගේ පාරමිතාව පටන් ගන්නවා. අවස නින්දට යනකොට එයා විවේකයට යනකොට එදා දවසේ පාරමිතාව නිමාවටපත් වෙනවා. එහෙනම් අපි හැමෝම සෑම ඉරියව්වකින්ම ජීවිත කාලෙම පාරමී පුරලා තියෙනවා. අපි දන්නේ නැහැ මොකද්ද මම පිරුවේ මොනවද මම පුරුදු පුහුණු කළේ මොනවද වැඩුවේ මේවා කුමක් සඳහාද වැඩුවේ කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. එහෙම නොදැනුවත්ව ගියා නම් අද හිඳලා අපි දැනුවත්ව මේක වඩන්නේ කොහමද? දෛනිකව සෑම මොහොතක් ගානේ මේ නාම රූප වලින් Tamanට සිදු වෙන්නේ මොනවද? ඒවා තුලින් Tamanගේ ಗುಣ සම්පූර්ණත්වයටපත් වෙන්නේ කොහොමද කියන මේ විද්‍යාව විද්‍යාව ඇසෙන් දකින්නට ඕනේ. අපි මේ විද්‍යාව අවිද්‍යාව ඇසෙන් කෙලෙස් වලින් දකින්න ඇති මෙච්චර කාලයක්. අපි මේ විද්‍යාව අනුවන කමින් දකින්න ඇති. එහෙනම් අපි මේ සෑම විද්‍යාවක්ම විද්‍යා ඇසෙන් දකින්නට ඕනේ. ආර්ය මාර්ගයට හනුව දකින්නට ඕනේ. ඒ නිසා තමයි අද මේ සාකච්ඡාව ඒ තරම් වැදගත් වෙන්නේ. එනම් අපිත් නොදැනුවත්ව පාරමී පුරන බෝධිසත්වරු නම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මගේ බෝධිසත්ව පාරමිතාවේ පළවෙනි පාරමිතාව දාන පාරමිතාව. අද දවසේ නැකිට වෙලේ ඉඳලා මම කොහොමද දාන පාරමිතාව පුරන්නේ මගේ ජීවිතයේ අද දවසේ මේ කාරණාව ජී පැවිදි කියන දෙපිරිසටම සමානයි ඇයි අපි හැමෝම තුන්තරා බෝධියකින් එකකින් නම් පිරිනිවන් පාන්නේ? ගීහයත් බෝධිසත්වරු නම් ගුණවඩන තපස්වරුත් බෝධිසත්වරු නම් එනම් මේ ලෝකේ හැමෝම සසරෙන් එතර වීමක් නේද බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝගෙම අවසාන ඉලක්කය මේ සංසාරයෙන් විමුක්තියටපත් වෙන්න නේද? එහෙනම් අපි හැමෝම අපගේ ජීවිතවල මේ පුරණ පාරමී පිළිබඳව අවබෝධය තියෙන්න පාය. මොනතරම් අපි පාරමී ගැන දැනගෙන හිටියට දැනුවත් වෙලා හිටියට ඉගෙනගෙන හිටියට ඒ පිළිබඳව උපාදි තියෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතේ පාරමී පිරෙන්නේ නැත්තම් අපි නොදැනුවත් කමින් නම් ඒක පුරන්නේ අපේ දැනුමෙන් තියෙන වටිනාකම කුමක්ද? අපි දැනගෙන දැනුවත් වෙලා ඉන්න ඒ අවබෝධයෙන් ඒ දැනුමෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද? උදේ නැගිට වෙලේ ඉඳලා සෑම බෝධිසත්වෙක්ම පාරමී පුරනවා දාන පාරමිතාවෙන් තමයි එයා පළවෙනි දවස පටන් ගන්නෙ. මොකද්ද එයා පුරන පාරමී කියලා බලනකොට උදේ නැගිටලා අපි මේ විශ්වේදියා බලලා අද කොහොමරි මම මොනවාරි දෙයක් වඩා ගන්නවා. අද මොනවාරි දෙයක් මම පුරුදු පුහුණු කරනවා. මගේ දවසට මොනවාරි මම අලුත් දෙයක් එකතු කර ගන්නවායි කියන අදහස පාළ වෙනකොට පුතිජන ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා අදහසක් පාල කරනකොට දැන් එයා දාන පාරමිතාවක් පුරනවා මොනවාද කෙලෙස් අත්හරිනවා කෙලෙස් ඔක්කොම මන් දන් දීලා දානවා මේ කෙලෙස් වලින් නිදහස් වෙනවා කියන පළවෙනි චේතනාව පාන්දර නැකිට වෙලේම හදනවා යා දත්ම දින්නේ ඇයි කියලා ඇහුවාම එයා කියනවා මං කතා කරනකොට මිනිසුන්ට හරි ගඳයි මිනිස්සු විඩාවටපත් වෙනවා ඒ දුගඳය නිසා මිනිසුන්ගේ හිතට වේදනාවක් ඇති වෙනවා. ඒ දුක දීලා බෑ. මේ දාන පාරමිතාවක් මේද මේ පුරන්නේ. උදේ නැකිට වෙලේ ඉඳලා නිින්දට යනකම් අපි මිනිසුත් එක්ක කතාබහ කරනකොට ලස්සන වචන කතා කරනවා. බොහොම ප්‍රියමනාප අදහස් වමාරු කරගන්නවා. කිසිම කෙනෙකුට වේදනාවක් නොදී මේ කතා කරන හැම වචනයක් ගානේ වචන සංග්‍රහයක් නෙමෙයිද මේ කරන්නේ එහෙනම් ඒ සංග්‍රහය තුළින් අපි දහනයක් දෙනවා. අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ උදකලා වෙන්නවනම් සහෝදර සංඝයාට කරදරයක් නැත්තම් සමාජයට කරදරයක් නැත්තම් අපේ ඥාති මිත්‍රාදීන්ට කරදරයක් විඩාවක් නැත්නම් ඒ හැම මොහොතක් තුළම අපි දානයක් දෙනවා මොකද්ද අපි නිසා ඇතිවෙන්න තියෙන විඩාවෙන් නිදහස් කළා එහෙනම් මේ ලෝකයේ සෑම මොහොතක් ගානේ උදේ නැගිට වෙලේ ඉඳලාම අවසට නිින්දට යනකම්ම අපි පාරමී පුරනවා කීයෙන් කී දෙනෙක් මේක දැනගෙන කරනවද නොදැනුවත්ව කෙරුවාම ඒ පාරමී වල බලය හඩුයි අපි වඩන්නේ මොනවද අපි ජීවත් වෙන්නේ මොන ආකාරයටද කියන එක ජීවත් වෙන කෙනාවත් දන්නේ නැත්නම් එයා ගැන තවත් මොන කතාවක්ද සීය ගැන චිත්තානුපස්සනාව ගැන අපි මොනවද එක්ක කතා කරන්නේ? එයා කරන්නේ මොනවද? එයා ඉන්නේ කොහමද කියන එකවත් එයා දන්නේ නැත්තම්. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි තවත් කෙනෙක් වෙනුවෙන් මාන්සි වෙනකොට එයා දාහනයක් දෙනවා. මොකද්ද? ශ්‍රමය දාහනයක් කොට දෙනවා. එහෙනම් උදේ පාන්දර නැගිට වෙලේ ඉඳලාම අපිට තියෙන ප්‍රශ්නේ තමයි රස්සාවට යන්න ඕනේ පරක්කු වෙනවා වෙලාවට ගිහලා අස්සම් කරන්න ඕනේ කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. හැබැයි මේ පින්වතුන් කවුරුත් කල්පනා කරන්නේ මම රස්සාවට යනවා රස්සාවට යනවායි කියලා උදේ ඉඳලා කල්පනා කරලා වෙසෙනවා. හැබැයි මං ශ්‍රමය දානයක් කොට දෙන්න යන්නේ. ආවල් ආයතනයේට මම ශ්‍රමයක් දානයකට අද දෙනවා පැය 8ක දානයක් මම දෙන්නේ පැය 12ක දානයක් දෙන්නේ ඇයි මේ කාරණාව අපි වටහා ගත්තේ නැත්තේ? චේතනයක් ලැබෙනවා තමයි. මාංශයට හදාලා වැටුපක් අපි ලබනවා තමයි. නමුත් අපි ශ්‍රමයේ දානයක් කොට දීලා නෙමෙයිද ගන්නේ. ඒ ශ්‍රමයේ දානයක් දීම තුළින් අපට වැටුපක් ලැබුණත් ඒ ආයතනයේ ඒ ශ්‍රමය නොදෙන කට්ටිය හැමෝම ජීවත් වෙනව නේද? ඒ භාණ්ඩ නිෂ්පාදනය වීම නිසා සේවාව දීම නිසා ලෝකයේ මොනතරම් මිනිස්සු ඒකෙන් සැහැීමටපත් වෙනවද? වස්ත්‍ර නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවට ගියාම 500ක් 5000ක් වැඩ කරනවා. වැටුපකුත් ලබනවා. හැබැයි එයාගේ ශ්‍රමණ නිසා ඇතිවෙන සියලුම වස්ත්‍රවලින් මොනතරම් මිනිස්සු විලිවාගෙන ඉන්නවද? පතිවත රැකගෙන ඉන්නවද අද මිනිස්සු? එහෙනම් ඒ මිනිස්සු වෙනුවෙන් ඒ සියලුම වස්ත්‍ර නිර්මාණය කරන මිනිස්සු මොනතරම් සේවාවක් ඉටු කරලා තියෙනවද? එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙක්ම තවත් කෙනෙකුට උදව් කරනවා, උපකාර කරනවා. දානයක් යා නොදැනුවත්ව ලැබෙනවා. එයා දන් දෙමින් තමයි ජීවත් වෙන්නේ. ඉන්සාවක් නොකර ජීවත් වීම සමාජයට දෙන දානයක් නෙමෙයිද? කරදරයක් නැතුව ජීවත් වෙන එක ඥාති මිත්‍රාදීන්ට දෙන දානයක් නෙමෙයිද? කම්පාවක් පීඩනයක් ඇති නොකර උදකලාවේ ජීවත් වෙන එක සහෝදර සංඝයාට දෙන දානයක් නෙමෙයිද? වත්පිළිවෙත් පුරාගෙන තමන්ගේ කොටස හරියට කරගෙන ඉන්න එක අපින්න සේනාසනයට වැඩි හිටියන්ට දෙන දානයක් නෙමෙයිද? නැත්තම් ඒ හයත් රුධිර පීඩණයෙන් පෙළෙනව නේද? එහෙනම් මේ විදියට අපි උදේ ඉඳලා රැ වෙනකම් අපි පාරමී පුරනවා. මේ පුරන පාරමී පිළිබඳව අපි දැනගන්නට ඕනේ. අපි කිසිම දෙයක් දන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ දෙන දාණය කියලා බැලුවාම අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානෙම අපි භෞතිකව මානසිකව කියන මේ මට්ටම් දෙක තුනෙන්ම දානයක් දෙනවා. අපි මාන්සි වෙලා මිනිසුන්ට දන් දෙනවා. කැප වෙලා මිනිසුන්ට දන් දෙනවා. ඉවසලා මිනිසුන්ට දන් දෙනවා. වචන වලින් දන් දෙනවා. අපි ලද දේ බෙදා හදාගෙනත් දන් දෙනවා. දැනුම බෙදාගත්තාම ඒක දානයක් නෙමෙයිද? උපදේශයක් දානයක් නෙමෙයිද? අවවාදයක් කමඨාණක් දානයක් නෙමෙයිද? එහෙනම් මේ ලෝකයේ සෑම වචනයක් තුලින්ම දානයක් දෙන්න පුළුවන්. සබ්බ දානං ධම්ම දානං ජිනාති මොකද්ද මේ සෑම ධර්මයක් මේ දානයක්ම ධර්ම දාණය පරද්දනවා හැම ධර්ම දානයක්ම මේ ලෝකේ අනිත් සියලුම දාන පරද්දනවා එහෙනම් අපි දෙන දේ ධර්මානුකූලව දුන්නාම ඒ දෙන දේ තුලින් අපට මේ ලෝකේ ජය ගන්න පුළුවන් හැබැයි බලාපොරොත්තු තිබුණාම ලෝභය තිබුණාම අනාගතය පිළිබඳව අදහසක් ඇතුලේ තියාගෙන දුන්නාම ධර්මයට විතරයි ඒක පරද්දන්න පුළුවන්. හේතුව එතන ධර්මතාවයක් නැහැ. බලාපොරොත්තුවක් කෙලෙසයක් තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ අපි දෙන භෞතික දෙයක් උනත් මානසික දෙයක් උනත් ඒ හැම දෙයක් තුළම ධර්මයේ තිබුණු විතරයි ඒක දිනන්නේ. එහෙම නැත්නම් පරදිනවා. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම බෝධිසත්වයෙක්ම තමන්ගේ ජීවිත කාලය පුරාවටම පාරමී පුරලා තියෙනවා. සංසාරේ හැමදාම පාරමී පුරලා තියෙනවා. හැබැයි එයා දන්නේ නැහැ. එක උපාසකේ කානවා ස්වාමිනී දඩයන් කරන මිනිසුත් පාරමී පුරනවාද? දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකට කවුද එකඟ වෙන්නේ? මත්පැන් හොරට ජාවාරම් කරන කට්ටියත් මේ ලෝකේ පාරමී පුරනවාද? ගණිකාවොත් මේ ලෝකයේ පාරමී පුරනවද කියලා ආපු ප්‍රශ්නෙට උත්තරයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අවස්ථාවලටත් අපිට කියන්න සිද්ධ වෙන්නේ ඒ උත්තරමයොත් පාරමී පුරනවා කියන එක තමයි. ඇයි නිවීමට හදාලා කට්ටිය මේ පාරමී පුරනවා සතර හපායට යන්න ඕනේ කියන කට්ටිය මේ මේ පාරමී පුරනවා තිරිසන් ලෝකවලට යන්න කට්ටිය මේ පාරමී පුරනවා. සුනකෙක් වෙන්න අවශ්‍ය විදියට ඒ සුනකෙක් වෙන්න බලාපොරොත්තු වෙච්ච තෝදෙය සිතානෝ පුරපු පාරමී දැනගත්තා නේද අපි බුදුවරුන්ට නිඳා කළා පාස කළා මාන්නෙන් මත් වෙලා ඒ මිනිසුන්ට කිසිම මොතක උදව්වක් උපකාරයක් කළේ නැහැ. තමන්ගේ වත්කම් වලින් අනිත් අයට පීඩ උනේ නැහැ. දැන් එයා සුනකෙක් වෙලා ඉන්නවා තෝදෙය සිටානෝ. එහෙනම් සුනකයක් වෙන්නත් එහෙම නැත්නම් අපට මේ ලෝකයේ සැපසිව්පාවෙක් වෙන්නත් නිකම් බෑ. ඒකටත් පාරමී පුරන්න ඕනේ. බල්ලෙපූසෙක් කියලා ඉපදෙන්නත් ඒකට අදාළ කොටස සම්පූර්ණ කරන්න එපාය. නිකම්ම නිකම් പ്രേත ලෝකෙට යන්න බෑ പ്രേත ලෝකෙට යන්නත් පාරමී තියෙනවා මේ ලෝකේ හැම මිනිසෙකටම හිංසා පීඩා කරලා අකුසල කරලා පස්පව් කරලා මිනිස්සු අදුස්සීල වුණොත් තමයි අසත්පුරුෂ වුණොත් තමයි අර പ്രേත ලෝකේ ඉපදෙන්න පුළුවන්. එහෙනම් പ്രേත ලෝකෙට පාරමී පුරන කට්ටියත් ඉන්නවා. අපායේ යම රජුරෝ වෙන්න පාරමී පුරන කට්ටිය මේ ලෝකේ නැද්ද? දහස් ගණන් මිනිස්සු මරලා, අහිංසක මිනිසුන්ගේ දේපල කොල්ල කාලා, අනන්ත අප්‍රමාණ රට රාජ්‍ය විනාශ කරලා ඒ කියන්නේ මහා පරිමාණ දේවල් කරනවා නම් එයාගේ පාරමිතාව යම රජුරුන්ගේ තනතුර සක්කරයා වෙන්න පාරමී පුරන කට්ටිය ඉන්නවා සක්විති රජ වෙන්න පාරමී පුරන කට්ටිය ඉන්නවා සංසාරයෙන් එතර වෙන්න පිරිණිවන් පාන්න පාරමී පුරන කට්ටිය ඉන්නවා ඒ වගේම තමයි යක්ෂයෝ වෙලා ඉපදෙන්න ප්‍රේතයෝ වෙලා ඉපදෙන්න සතර අපායකින් ඉපදෙන්න තිරිසන් ලෝකේ ඉපදෙන්නත් පාරමී පුරන කට්ටිය ඉන්නවා මේ හැම එකක්ම පාරමී තමයි පාරමී වර්ග දෙකක් තියෙන එකක් තමයි ආර්ය පාරමී අනිත් එක අනාර්ය පාරමී දුකට කැමති කට්ටිය අනාර්ය පාරමී පුරනවා. දුකට අකමැති කට්ටිය ආර්ය පාරමී පුරනවා. එහෙනම් අපි පිරිය යුත්තේ දුකෙන් එතර වීමට නම් අපේ හදාස ආර්ය පාරමී පුරන්නට ඕනේ. ඒ පාරමී අපේ ජීවිතේ නිතරම සිදුවෙමින් පවතිනවා. උදේ ඉඳලා රෑ වෙනකන් අපි පාරමී තමයි මේ පුරන්නේ. මේක දැනගෙන පුරන්නට ඕනේ. ඒවා 100ෙන් පුරන්නට ඕනේ. සමහර විට වෙන වෙන පාරමී පිරෙනවා නම් ඒ පාරමී වලින් අපි නිදහස් වෙන්න ඕනේ, වළක්ව ගන්න ඕනේ, වෙනස් කර ගන්නට ඕනේ. ඒකට අපි නියතමානී වෙන්නට ඕනේ, දක්ෂ වෙන්නට ඕනේ. සමහර වෙලාවට අපේ ජීවිතවල උදේ ඉඳලා රැ වෙනකම් කපටිකමක් තියෙනවා නම් අනිත් අයගේ දේවල් කඩාවඩා ගන්න නම් උත්සාහ කරන්නේ මිනිසුන්ට රිදවන වැඩපිළිවෙලක් නම් අපේ චරිතයේ තියෙන්නේ. ඒ කියන්නේ මෙයක් පාරමී පුරනවා අනාර්ය පාරමී. එහෙනම් ඒක ආර්ය කරගන්නට අවශ්‍යයි. උදේ ඉඳලා රෑ වෙනකම් බොරුවෙන් නම් ජීවත් වෙන්නේ වංචාවෙන් නම් ජීවත් වෙන්නේ කපටිකමෙන් නම් ජීවත් වෙන්නේ හැම දේ තුලින්ම එකතු කිරීමක් නම් තියෙන්නේ ඒ කියන්නේ ආ പ്രേත ලෝකෙට පාරමී පුරනවා කියන එක නේද බුද්ධ ධම්ම සංඝ විවේචනය කරනවා නම් සේනාසන විවේචනය කරනවා නම් ශාසනය විවේචනය කරනවා නම් අම්මා තාත්තට පාර දෙනවා නම් සහෝදරයෝ එපා වෙන මට්ටමට වැඩ කරනවා නම් ඒ කියන්නේ සතර අපායට පාරමී පුරනවා කියන එක නේද එනම් මේ ලෝකයේ සෑම කෙනාම පාරමී පුරනවා සමහර අය ආර්ය පාරමී පුරනවා ගොඩාක් අය අනාර්ය පාරමී පුරනවා හේතුව ආර්ය පාරමී පුරන්නන් නියපිඩේ පස්නිකට සමානයි අනාර්ය පාරමී පුරන කට්ටිය මේ ලෝකයේ මා පොළවේ පස්වලට සමානයි එහෙනම් ලෝකයේ හැමෝම පාරමී පිරුවට දුක නිවෙන්නේ බොහොම අතලොස්සකින් ඒ කට්ටිය විතරයි ආර්ය જાතියේ ඉපදිලා පිරිණිවන් පාන්නේ එහෙනම් අපේ පාරමී වල දෝෂ තියෙනවා. උදේ ඉඳලා රැ වෙනකන් අපි පාරමී පුරනවා. ඒ හැම පාරමියක්ම සංසාර විමුක්තිය පිණිස විය යුතුයි. ඒවා නිවැරදි විය යුතුයි. මෙන්න මේ කාරණාව දැනගන්නට ඕනේ. අපි පුරන ගොඩාක් පාරමී නොදැනුවත්ව පුරන්නේ. උදේ ඉඳලා රෑ වෙනකම් භික්ෂුවගේ සිතේ කම්පාවක් එනවා. මොකද අපේ වැඩිහිටි ආන්දරම ප්‍රත්‍ය එකතු කරනවා. උන්වහන්සේ මිනිසුන්ගේ දේවල් අහිංසක මිනිසු රවට්ටලා කඩාවඩා ගන්නවායි කියලා උදේ ඉඳලා රෑ වෙනකන් වෛරයෙන් කුපිත වෙලා ඉන්නේ. බුදුන් වඳිනකොටත් තරහෙන් ඉන්නේ දානේ වළඳනකොටත් තරහෙන් ඉන්නේ සක්මන් කරනකොටත් තරහෙන් ඉන්නේ ඇයි මේ වැඩපිළිවෙලට එකඟ නැහැ කවුරු මොන හපායට ගියත් අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද මිනිසුන්ට තුවාල වෙනවා නම් ප්‍රශ්නයකුත් නැහැ. ඒක සනීප වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හේතුව ඒක එයාගේ කර්මය නම් ඒ කර්මයේ අයිතිකාරයා මම වුණේ ඇයි? එහෙනම් මේකනම් අපේ වර්තමාන తত্ত্বය අනුන්ගේ අඩුපාඩු දැකලා කම්පා වෙනකනම් අපේ චරිතය අපි මේ පුරණ පාරමිතාව ආර්යද අනාර්යද කියලා මිනිස්සු ඇවිල්ලා අපට උපදෙස් දෙන්න ඕන අපි දන්නවා මේ පුරන්නේ අනාර්ය එකක් කියලා එහෙනම් අපේ ජීවිතය අපි තපස්වරු වෙලා බුද්ධ ධම්ම සංඝ කියන තිසරණේ සරණ යනවයි කියලා පොරොන්දුවකුත් දීලා අපි මේ පුරලා තින්නේ ඒකට හදාලා පාරමී නෙමෙයි අනාර්ය පාරමී වීදියට බෑලා ඇවිදිනකොට දකින දකින හැම කාන්තාවත් කෙරෙහිම රාගය ඇති වෙනවා නම් දකින දකින හැම පුරුෂයෙක් කෙරෙහිම රාගය ඇති වෙනවා නම් ඒ කියන්නේ අපි පුරන්නේ ආර්ය පාරමීද අනාර්ය පාරමීද මේක අපට විද්‍යාඥයෝ ඇවිල්ලා අපට විස්තර කරන්න ඕනේ වාර්තාවල් දෙන්න ඕනේ දකිනකොටම පේනවා මම මේ පුරන්නේ අනාර්ය පාරමී එහෙනම් තුන්තරා බෝධියකින් එකකින් පිරිණිවන් පාන්න නම් මේ බෝධිසත්වයා යන්නේ ඒ පිරිණිවන් පාන්න හදාල එකක් නෙමෙයිනේ පුරන්නේ නැවත නැවත ඉපදෙන එකක් නෙමෙයි පුරන්නේ කවදාවත් ඒ බෝධිසත්වයාගේ පාරමී සම්පූර්ණ වෙන ලකුණක් නැහනේ හේතුව දකින දකින හැම දේ තුළින්ම එයා ලෝභයේ දේශයේ මෝහයේ රාගයේ වෛරයනේ වඩන්නේ එයා බෝධිසත්වයෙක් කියලා නමට හිටියට පාරමී පුරන් නැති බෝධිසත්වයෙන් අනාර්ය පාරමී පුරණ අනාර්ය බෝධිසත්වේකයා പ്രേත ලෝකේ උප්පත්තිය ලබන්න පාරමී පුරණ බෝධිසත්වයෙන් සතර අපායේ ඉපදෙන්න පාරමී පුරණ බෝධිසත්වයෙන් තිරිසන් ලෝකවල ඉපදිලා දුක් විඳ විඳ සංසාරේ යන්න කැමැති වෙච්ච බෝධිසත්වයෙක්යා එහෙනම් රාත් බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්බුද්ධ බෝධිය කියන තුන්තරා බෝධියකින් එකක් පතන බෝධිසත්වෙක් නම් එයාගේ පාරමී ඒ බෝධිවලට අදාළ විය යුතු නේද? ආර්ය පාරමී එකක්වත් අපි තුල නැත්තම් අපි කොහමද බෝධිසත්වරු වෙන්නේ? අපි නමට පමණක් බෝධිසත්වරු. රාජකාරිය අරියට කරන්නේ අපේ කොටස අපි සම්පූර්ණ කරන්නේ එහෙනම් අපි ජීවත් වෙන සෑම මොහොතක් තුළම අපට පේන සෑම රූපයක් තුළින්ම මම පුරන්නේ ආර්ය පාරමිතාවක්ද අනාර්ය පාරමිතාවක්ද පිළිබඳව සීය තියෙන්න ඕනේ ඒ ඒ බෝධිසත්වයන්ගේ පාරමිතාවට අනුව රාහත් බෝධිසත්වයෙක් මේ ලෝකයේ කොහොමද පාරමී පුරන්නේ කියලා බැලුවාම හැම දෙයක් තුළම එයාගේ කර්මයා දකිනවා, අනිත්‍ය දකිනවා, හැම දෙයක් තුළම දුකක් දකිනවා. ඒ දකින දකින හැම දුකෙන් මෙයා නිදහස් වෙනකොට කවදාරි සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙලා පිරිනිවන් පානවා. පච්චේක බුද්ධ බෝධිය කොහොමද එයා දකින්නේ කියලා බැලුවාම දකින හැම රූපයක් තුළින්ම ඒ පසේබුදු ඒ බෝධිසත්වයා දකිනවා හැම දෙයක් තුළින්ම මේ ලෝකේ 84000ක් තියෙන බව හැම නාමයක් රූපයක් තුලින්ම හැම ධර්මතාවයක්ම එයා දකිනවා සතර සටිපට්ඨානය දකිනවා පටිච්ච සමුප්පාදය දකිනවා ආර්ය අෂ්ටාංග මාර්ගය දකිනවා මේ ලෝකයේ තියෙන සෑම ගුණයක්ම එතන තියෙනවායි කියලා දකිනවා එහෙනම් මේක දකිනවා නම් ඒ උත්තමයා කවුද පච්චේක බුද්ධ බෝධිය දකින කෙනෙක් නාම රූප දකින්නකොට සෑම රූපයක් තුලින්ම 84000ම දැකලා ඒ හැම කමඨාණක්ම දැකලා ලෝක සත්‍යයට මේ මේ විදියට නිවෙන්න පුළුවන් මේ මේ මේ විදියට මේ දුකෙන් එතර වෙන්න පුළුවන් නිවා ගන්න පුළුවන් මේ දැකපු දේ මේ දැනගත්ත දේ අවබෝධ වෙච්ච දේ කියලා ඒ කට්ටියට පේන්නේ නැති වැටහෙන්නේ නැති දේ වටහලා දීලා පෙන්නලා දීලා ඒ කට්ටියත් එතර කරන්න උදව් කරන්න ඕනේ කියලා ඉතනවනම් ඒ විදියට නාම රූප දකිනවනම් එයා සම්බුද්ධ බෝධිය පතන බෝධි සත්‍යයෙන් එයාගේ පාරමිතාව ඒක තුලින් පේනවා. එහෙනම් අපි මේ නාම රූප දිහා දකිනකොට අපට සියලුම තැනම දුක පේනවනම් හැමතැන දැනම අනිත්‍ය පේනවනම් අපේ කර්මය පේනවනම් ඒ කියන්නේ අපි රාත් බෝධිය පතන බෝධිසත්වයා කියලා අපි දැනගන්නට ඕනේ. ඒක තමයි ඒ තමන්ගේ බෝධිය දැනගන්න තියෙන මීටරය. අපි අපි දැනගන්න එපා අපි මොනවද පතන්නේ අපි මොනවද වඩන්නේ සංසාරේ මං මොන කෝණේ හරහාද දුවන්නේ කියලා අපි දැනගන්න එපාය දිනුම් කනුව තියෙන්නේ උතුරු දිශාවට අපි දුවලා තින්නේ දකුණු දිශාවට අපි දන්නේ නැහැ අපි මේ දුවන ධාවනය කොයි දිශාවටද දුවන්නට ඕනේ අපිට දිනුම හම්බෙන්නේ කොයි පැත්තටද දිවුවොත් කියලා අපි දන්නේ නැහැ. හැබැයි පතන්නේ නම් පිරිනිවන් පාන්න. හැබැයි දුවන්නේ නම් යම රජුරුවන්ගේ ඒ තින ඒ ආසනය හරහා එහෙනම් යම රජුගේ සිංහාසනයේ තියෙන පැත්තට දුවනවා නම් එයා කොහොමද පිරිණිවන් පාන කෙනෙක් වෙන්නේ? එයා නැවත නැවත සංසාරයෙන් ඉපදෙන භවගාමි කෙනෙක්. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපේ වර්තමාන தත්ත්වය මේක වෙන්න පුළුවන්. අපිත් මේ වගේ මානසිකත්වයෙන් වෙන්න පුළුවන් ජීවත් වෙන්නේ මේ වෙනකොට මේ අඩුපාඩු හොයලා දැනගෙන නිවැරදි කරගන්නට ඕනේ. අද ඉඳලා අපි මේ නාම රූප දකින්නකොට මම මොන බෝධිසත්වයක්ද මොකද්ද මම පුරුණ පාරමිතාව කියන එක මේ සෑම රූපයක් තුළම තියෙනව නේද මේ හැම ගාක්කොලක්ම කියනවා හැම වර්ණයක්ම කියනවා තමන් මොන බෝධිසත්වයක්ද කියන එක හැම දෙයක්ම දුකයි දුකයි කියලා හිතනවා නම් අනිත්‍ය පේනවා නම් තමන්ගේ කර්මය පේනවා නම් සැක නැතුව දැනගන්න ඒගොල්ලෝ රාත්බෝධිය පතන බෝධිසත්වරු දකින්නකොට යාට දුක දැනෙන්නේ ඒක තුල තියෙන සියලුම ධර්මස්කන්ධ පේනවා. හැබැයි කාටවත් කියන්න හිතෙන්නේ තමන්ට විතරයි ඒක දැනගන්න හිතෙන්නේ. ඒක දැක දැක සන්තෝෂ වෙලා සෑයීමටපත් වෙනවා. කිසිම කෙනෙකුට පීඩ වෙන්න අදහසක් පාළ වෙන්නේ එයා පච්චේක බුද්ධ බෝධිය පතන බෝධිසත්වයෙන් මේ වනාන්තරයේ තියෙන ගස්කොළන් කියනවා. එයා මොන බෝධිසත්වෙක්ද කියන එක. එයාට පේන සෑම රූපයක්ම ඒ සෑම නාමයක්ම වර්ණයක්ම සාක්ෂි දරනවා මේ උත්තමයා ආවල් බෝධිසත්වයා කියන එක. පේන සෑම රූප හැම වර්ණයක් තුළින්ම එයා 84000ම දකිනවා හැම කමඨාණක්ම දකිනවා මේ මේ විදියට නිවෙන්න පුළුවන් මේ මේ විදියට ඈතර වෙන්න පුළුවන් එහෙනම් මේ ලෝක සත්‍ය ඇයි මේක දකින්නේ නැත්තේ ඇයි මිනිස්සු තාම දුක් විඳින්නේ හැමෝටම සසරෙන් ඈතර වෙන්න දුක නිවා ගන්න අපි මේ සෑම ක්‍රමයක්ම පෙන්වලා දෙන්න ඕනේ ඒ කට්ටට පීඩ වෙන්න ඕනේ මේගොල්ලෝ තාම මේක දැක්කේ නෑ දක්ෂ උන්නේ ඒක පෙන්වලා දෙන්නට ඕනේ තේරුම් කරලා දෙන්නට ඕනේ ඈතර කරවන්නට ඕනේ කියලා Taman තුලින් මේ අදහස පාළ වෙනවා නම් හැම රූපයක් තුලින්ම හැම වර්ණයක් තුලින්ම සංසාරයේ මිනිසුන්ගේ විමුක්තිය පේනවා නම් ලෝක සත්‍යය ඊතර කරන මාර්ග ටිකයට වැටෙනවා නම් ඒ කියන්නේ එයා ගොඩාක් දුර යන කෙනෙක් එයා සම්බුද්ධ බෝධිය පතන බෝධිසත්වයෙක් එයා පිරිණිවන් පාන්න ගොඩාක් කල් යනවා එහෙනම් මේ සෑම නාම රූපයක් තුළින්ම අපේ පාරමී පිරෙනවා අපි පාරමී පුරනවා අපි මේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපිට හදාළ ಗುಣධර්ම පාරමී ටික වඩමින් සිටිනවා. මේක අපි දන්නේ නැතුව ජීවත් වෙනවයි කියලා කියන්නේ අපි මොනවත් දැනගෙන නැහැ කියන එක නේද? මේ ලෝකේ අරක දන්නවා මේක දන්නවායි කියලා ලයිස්තුවක් තිබුණාට තමන් කවුද කියන එකවත් තමන් දන්නේ නැත්නම් තමන්ගේ දැනුමට මොන වටිනාකමක්ද? අපි ගත්ත උපාදි සාතිකවල තනතුරුවල නිලතලවල බලතලවල ගෞරව තාන්න මාන්න කියලා දීපු සේරම ඒ ලිපි ලේඛන ටික හොඳයි සීතල කාලෙට ගින්න තපින්න ගින්නට පුච්චන්න හේතුව ඒ හැම දෙයක් තුළම තවත් මාන්නයක් උඩඟුකමක් තමයි ඇති වෙලා තියෙන්නේ පුද්ගලයේ සත්‍යයක් නැහැ ඒ කාන්ත වශයෙන් මැරෙනවා නම් අපේ උපාධිය මැරෙනකොට ගෙනියන්න පුළුවන්ද කිසිම දේශනාවක නැහනේ යම රජුරන්ට ගිහිල්ලා මං ආවල් විශ්වවිද්‍යාලේ ආචාර්ය කිව්වම ආ එහෙමද කියලා නැකිట్లా ගරු කරලා තියනවද කුසල් කොච්චරද අකුසල් කොච්චරද ඒකට අදාළ දඬුවම කොච්චරද එතන දැනුමවත් එයාගේ දක්ෂකම්වත් උපාධිවත් කිසිම දෙයක් එතනට අදාළ නැහැ ඒවා මේ ලෝකෙට මාන්නයට පමණයි අපේ මාන්නය නඩත්තු කරන්න උඩඟුකම නඩත්තු කරන්න හිතුවක්කාරකම නඩත්තු කරගන්න ඔයාගත්ත කොල කෑලි ටිකක් මේවා මේ සේරම ඒ පාඨමාලා උගන්වන්න ඒවා හොයාගත්ත කට්ටිය උපාධි හොයාගත්ත කට්ටියට උපාධියක් නැහනේ. ඇයි මේ ලෝකයේ විශ්වවිද්‍යාලයක් නැතිකොට මේ විෂය නිර්දේශය ඉස්සෙල්ලාම හොයාගත්ත කෙනාට උපාධියක් නැහැ නේද? එහෙනම් හොයාගත්ත මිනිස්සු කාටවත් උපාධියක් නැහැ. හැබැයි ඒවා දේශනා කරන්න පටන් ගත්තාම උගන්වන්න පටන් ගත්තාම ඉගෙනගත්ත කට්ටියටයි මේ කොල කෑලි තියෙන්නේ. ඒවා හොයාගත්ත කිසිම කෙනෙකුට කිසිම කොල කෑල්ලක් නැහැ. ඒත් ඒගොල්ලන්ට කොල දෙන්න මිනිස්සු නැහැ. එහෙනම් මේ වගේ බොළඳ වැඩවල් අපි කරලා තව තවත් ඉගෙන ගන්න ඕනේ. තව තවත් උපාධි. එතකොට පෙර භවයේ උපාධි වලට මොකද උනේ? කලින් භවයේ අදාගත්ත මාලිගාවට මොකද උනේ? කලින් භවයේ ගොඩනගාගත්ත සැප සම්පත් වලට වත්කම් වලට මොකද උනේ? මේ පොඩ්ඩවත් අපට තේරිලා නැහනේ. මේ ලද දෙයින් සෑයීමටපත් වෙන්න ඕනේ. මැරෙනකොට ඇඟේ තියෙන රත්තරන් ටිකක් මිනිස්සු උදුර ගන්නවා. ඇඟේ තියෙන හැඳුම් ටිකක් ගලව ගන්නවා. අපේ බඩවැල් ටික පෝෂණය කරන්න රසවත් කෑම ටික කෙටුවා ඒ ටිකත් කපලා අයින් කරන්නේ නැද්ද අපේ බඩවැල් ටිකවත් අපේ බඩ ඇතුලේ තියන්න දෙන්නේ ඒ ටිකත් කපලා අයින් කරනවා නම් අපේ ඇඟේ තියෙන සේරම රත්තරන් ටික ගන්නවා නම් වස්තු ටික ගන්නවා නම් ඉඩකඩම් ටික අත්පත් කර ගන්නවා නම් හැම දේපලක්ම අනිත් මිනිස්සු අයිති කර ගන්නවා නම් මොකද්ද Tamanට ඉතුරු වෙලා තියෙන්නේ Taman වඩාගත් ගුණධර්ම ටික නේද එහෙනම් මේ ಗುಣධර්ම නම් ඉතුරු වෙන්නේ තමන් මේ පාරමී අරියට පුරන්නට ඕනේ. තමන් මොන බෝධිසත්වයක්ද මොකද්ද පුරන පාරමී මේක දැනගෙන පුරන්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ පාරමී අපි නොසලකා ඇරියා. අපේ මිනිස්සුත් භවයේ අනන්ත ප්‍රමාණ අපි වඩලා තින්නේ අනාර්ය පාරමී. පෝසත් වෙන්න ජීවිත කාලේ අවුරුදු 55ක් වෙසෙනවා. ජීවත් වෙන්න අවුරුදු 55ක් වෙසෙනවා විශ්‍රාම යනකම්ම අපේ සීය රස්සාව රැක ගන්නට ඕනේ විශ්‍රාම වැටුප ලැබුණාම සන්තෝෂයෙන් කාලා බීලා ඉන්න ඕනේ දැන් වැඩපලක් නැහැ හොඳට ප්‍රවෘත්ති ටිකක් ආගන්නවා හොඳට පත්‍රයක් බලා ගන්නවා විවේක සුවෙන් ඇවිදවිද අර හම්බෙන මාසට හම්බෙන පඩියෙන් කකා බිබි ඇවිදින්න ඕක නේද අපේ එකම අරමුණ අවුරුදු 55 වෙනකම් පෝසත් වෙන්න වේසුනා දැන් මොකද කරන්නේ අම්බෙන වැටුපෙන් කාලබිල විවේකයෙන් ඉඳ හදනවා එතකොට එයාගේ පාරමී පුරන්නේ කවුද පිටසක්වල ජීවීන් ඇවිල්ලා කුලියක් ලබාගෙන තමයි යාගේ පාරමී පුරන්න ඕන හේතුව එයාගේ කොටස එයාගේ ජීවිතේ කවදාවත් එයා කරලා නැහැ හැමදාම කරලා තියෙන ලෝභය පුරන එක එහෙනම් එයා නැවත නැවත මේ ලෝභය වඩලා එයා යන්නේ කොයිද තිරිසන් ලෝක പ്രേත භූත ලෝකවලට සතර අපායට යන්න එයා පාරමී පුරලා තියෙන්නේ. එයාගේ පාරමිතාව එයා දන්නේ නැහැ. රස්සාවල් කරන එක වැරදි, අම්බ කරන එක වැරදි කියලා දේශනා කරන්නේ අපි පමණ දැනගෙන ඇත්ත දැනගෙන කරන්නට ඕනේ. ලද දෙයින් සෑයීමටපත් වෙන්න පරම්පරා 500කට අපට වස්තු ඕනේ. මේ ජීවතුන් අතර ඉන්න කට්ටිය මැරෙන්නේ නැතුව ඉන්න මොනවද අවශ්‍ය? ඒ ටික තිබුණාම ඇති. දවසකට ලක්ෂයක් අම්බ කළත් එක බත් පාර්සලයකට වඩා කන්න බැරි මේ යථාර්ථය තේරුම් ගන්න අපි තාම අකමැති කුමක් හේතු කරගෙනද? කොච්චර ඇඳුම් තිබුණත් අපට අඳින්න පුළුවන් එක ඇඳුමයි. එහෙනම් පෙට්ටගංගම් වගේ වස්ත්‍ර පුරවන්නේ කුමන හේතුවක් නිසාද? රන් ආභරණ කිලෝ 25ක් තිබුණා අපට දාන්න පුළුවන් එක කරාබුවයි එක මුද්දයි එක මාලයයි නම් ඇයි අපි මේ තරම් කිලෝ ගණන් එකතු කරන්නේ එහෙනම් අපේ අඩුපාඩු තාම අපි තේරුම් අරගෙන නැහැ අපේ කෑදරකම් අපට තේරිලා නැහැ අපේ දුර්වලකම් තෘෂ්ණාව ගැන අපට අවබෝධයක් නැහැ මොනතරම් අපි උම්මත්තක ස්වභාවයෙන්ද ජීවත් වෙලා තියෙන්නේ එහෙනම් සෑම බෝධිසත්වයෙක්ම Taman දැනගෙන පාරමී පුරන්න නොදැනුවත්වයි පුරන්නේ. එහෙනම් තම තමන් පුරන්නේ මොනවද? Taman මේ උදේ ඉඳලා රැ වෙනකම් කරන්නේ කොමක්ද? මේ ටික ගවේෂණය කරලා නිවැරදි කරන්න පුළුවන් නම් ඒ තුල තියෙන අනාර්ය පාරමී සේරම ටික ප්‍රතික්ෂේප කරලා ඒවා නිවැරදි කරලා ආර්ය පාරමී කරන්න පුළුවන් නම් දවස ගානේ මේක නිවැරදි කරනවා නම් ඒකාන්ත වශයෙන්ම අවුරුදු 7ක් යන කලින් එයා රාත් වෙලා පිරිණිවන් පානවා. එයා පතන බෝධියට අනුව එහෙනම් අපිට තේරෙනවා මේ අඩුව අපිට හදන්න තියෙන්නේ අපේ ජීවිතයේ අපි rahat වෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. හැබැයි ඒකට යන්නේ උපරිම අවුරුදු 7යි කියලාත් අපි දන්නවා. හැබැයි ජීවිතේ කවදාවත් ඒ අවුරුදු 7ට අදාළ රාජකාරී අපි කළාද කියලා අවංකවලා ආලා බැලුවාම එක විනාඩියක්වත් කරලා නැහැ. උදේ ඉඳලා රෑ වෙනකම්ම ලෝභයේ පස්සේ ගියා, රාගයේ පස්සේ ගියා. වෛරය පස්සේ ගියා. හැබැයි මේ හැම පස්සෙම අපි ගිහිල්ලා ගිහිල්ලා විඩාටපත් වෙලා දැන් නිදා ගන්නකොටවත් අඩුපාඩු ටිකක් මෙනෙහි කරලා නිවැරදි කරගන්න ඕනේ නේද? යහපත් දෙයක් කල්පනා කරන්න ඕනේ නේද? ඒ කොටත් අපි කල්පනා කරන්නේ රාගික දේවල්, ලෝභ දේවල්, එට උදේ මේක තව තවත් වැඩියෙන් අම්බ කරන්නේ කොහමද? තව තවත් මිනිසුන්ගෙන් පලිගන්නේ කොහමද? තව තවත් පංචකාම වැඩිපුර පිනවන්නේ කොහමද? එහෙනම් අපි නිදාගන්න මොහොතේ කල්පනා කරලා තියෙන්නේ අනාර්ය පාරමී නේද? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපට වැරදුනා. අපි මේ ජීවත් වෙන මානසික ලෝකයේ තුල අපට වෙලා තියෙන අකටයුත්තන් අපි අපේ දුර්වලකම් තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ. අපි උදේ ඉඳලා රෑ වෙනකම් පාරමී පුරනවා. ඒ හැම මොහොතක් ගානේ අනිත් අය ගැන ඉවසනකොට ඉවසීම තුළින් අපි දානයක් දෙනවා. අනිත් අයගේ දේවල් දරා ගන්නකොට ඒ තුලින් දානයක් දෙනවා අනිත් අය වෙනුවෙන් අපි බලා සිටිනකොට අපේ කාලේ පූජා වෙලා දානයක් දෙන්නේ නැද්ද අනිත් අයට උදව් කරනකොට අනිත් අයගේ දේවල් කරලා දෙනකොට ඒ හැම මාංශයක් තුලින් ශ්‍රමය දානයක් දෙන්නේ නැද්ද යහපත් වචන වලින් අපි දාණය දෙන්නේ නැද්ද? සමගියෙන් ජීවත් වෙලා දානයක් දෙන්නේ නැද්ද? සාමයෙන් ජීවත් වෙලා දානයක් දෙන්නේ නැද්ද? ඉන්සා පීඩා නොකර ජීවත් වෙලා සමාජයට දානයක් දෙන්නේ නැද්ද? රටට ජාතියට දානයක් දෙන්නේ නැද්ද? එහෙනම් උදේ ඉඳලා රැ වෙනකන් අපේ දාන පාරමිතා පුරන්න අපට අවස්ථාව ලැබිලා උදේ ඉඳලා රැ වෙනකම් අපේ පාරමිතාව පුරා ගන්න අපට අවශ්‍ය සියලුම ඒ සංස්කාර නිර්මාණය වෙලා මේ බෝධිසත්වර මේක දන්නේ නැහනේ. තමන් සසරෙන් එතර වෙන්න තමයි මේ සංසාරේ මේ මේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි මේ වෙනකොටත් ඒ අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒක නිවැරදි කරගෙන වඩා දක්ෂ ලෙස පුරව ගන්න අපි තාම දක්ෂ වෙලා නැහනේ. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන හැමෝගෙම මේ පාරමිතා පිරෙනවා. අපේ ජීවිතවලත් පිරෙනවා. තාපසේක වාඩි වෙලා ඉන්නවා භාවනා කරන ගමන් එයා මේ ධර්මතාවයට එකඟ වුන්නේ නැහැ. මොකද්ද හේතුව කියලා බලනකොට දාන පාරමිතා පිරෙනවා පිරෙනවා කියලා කියනවා මම ඉන්න සීමාවේ වර්ග කිලෝමීටර 4 5කට එක්කෙනෙක්වත් නැහැ දැන් මගෙන් ශ්‍රමයක් දාණය වෙන්නෙත් නැහැ වචනයකින් දානයක් වෙන්නෙත් නැහැ මගෙන් කිසිම දානයක් වෙන්නේ නැහැ කියලා එයා කල්පනා කරගෙන ඉන්නකොට ඒ කල්පනාව එයාගේ ගුරුවරයා දැක්කා ගුරුවරයා එතනට පැමිණිලා අහනවා අනේ තාපසතුමනි කිසිම දානයක් දුන්නේ නැහැ කියලා කියනකොට දානයක් දෙනවා මේ ලෝකේ. ඒ දානේ දැක්කේ නැද්ද කියලා කියනකොට එයා තව ටිකක් ගැඹුරෙන් කල්පනා කළා කියන අනේ ස්වාමීනි මට ඒක තේරෙන්නේ පුළුවන් නම් මට ඒක පාදලා දෙන්න කියනකොට ගුරුවරයා කියනවා දැන් ඔයා කිසිම දෙයක් දන් දුන්නේ නැහැ. හැබැයි මොනවර්ධයක් හොරකම් කළාද කියලා ඇහුවා. එතකොට තමයි කියන මං කාගවත් මොකවත් ගත්තේ නෑනේ. එහෙනම් මේ ලෝකයේ කිසිම කෙනෙක්ගේ කිසිම දෙයක් හොරකම් කරන්නේ නෑ. අදින්නා දාන කරන්නේ නෑ කියන එක දානයක් නෙමෙයිද? අනිත් අයගේ විවේකේ හොරකම් කළේ නෑ. අනිත් අයගේ මානසිකත්වයේ හොරකම් කළේ නෑ. අනිත් අයගේ ප්‍රීතිය හොරකම් කළේ නෑ. අනිත් අයගේ සමගිය හොරකම් කළේ නෑ. මේ හොරකම් කිරීම කළේ නෑ කියන දේ තුලින් සොරකම් නොකිරීම තුලින් දානයක් නේද දෙන්නේ? මිනිස්සු දන් දෙන්නේ හොරසිත නැති කරන්න නේද? හොරකම් නොවුනනම් හොරකම් කරන්නේ නැත්නම් ඒ කියන්නේ එයා දානේ දෙනවා කියන එක තමයි. ඒක තුලිනුත් පිරෙන්නේ දාන පාරමිතාවක් තමයි. අපි මේ දාණය ගැන කතා කරනකොට අපි දන්නේ දාණය ගැන පටවි දාණය විතරයි කබලින්ක ආහාර දාණය විතරයි අපි මේකේ වේදනානුපස්සනාවේ තියෙන දාණය ගැන අපි දන්නේ නැහැ හැමදේම භෞතිකව දුන්නාම දාණය අදින්නා දාන නොකර ඉඳීමත් දානයක් තමයි හේතුව අදින්නා දානයේ කියන සීලය අදන්න තමයි මේ දානය කියනක ලෝකෙ මිනිස්සු පුරන්නේ ඇයි මිනිස්සු දන් දෙන්නේ අදින්නා දාන කරන්නේ නැතුව ඉන්න බෑ එහෙනම් අදින්නා දානේ කියන සීලය Taman තුලින් රැකෙන්න තමයි මේ දන් දීලා මේ සිත හදන්නේ එහෙනම් අදින්නා දානය යම් කිසි කෙනෙක් රකින්නවයි කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත එයා දාන පාරමිතාව පුරනවා කියන එක එහෙනම් දාන පාරමිතාව සතර සතිපට්ඨාණයෙන් වඩන්න පුළුවන්. මේ දාන පාරමිතාව තුලත් පවතින්නේ සතර සතිපට්ඨාණයමයි. එහෙනම් ඉඩකඩම් පූජා කරනවා, වේර විහාර පූජා කරනවා, සේනාසන පූජා කරනවා, හැමතැනම ව්‍යංජන බත් අදාගෙන ගිහිල්ලා දාන පූජා කරනවා, සිවුරු පිරිකර පූජා කරනවා, බේසජ්ජ පූජා කරනවා කියන මේ සෑම දෙයක් තුලින්ම අපි පුරන්නේ පටවි දානයන් එහෙනම් මොකද්ද මේ ආපෝ දානය කියලා කියන වේදනානුපස්සනාව කියන දානය කියලා කියන්නේ තවත් කෙනෙකුට වේදනාවක්, හිංසාවක්, පීඩාවක් නොකර ඉඳීමත් එක්තරා දානයක් තමයි. හේතුව ඒකෙන් නිදාස් වෙන්න තමයි අර පටවි මට්ටමේ මිනිස්සු දුක් විඳින්නේ. මෙයා දෙවෙනි මට්ටමෙන් දානය දෙන කෙනෙක්. අනිත් අයගේ දේවල් කඩා වඩා ගත්තාම ඒක දන් දෙන්න ඕනේ. ඒ අකුසලෙන් යන්නේ නිදාස් වෙන්න. අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්නෙ නැහැ කියන එක ඒකටම හදාලා දානයක් නේද? පාරමිතාවක් නේද? එහෙනම් දාහනය වඩන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. පළවෙනි එක තමයි තමන් මේ ලෝකේ අනවශ්‍ය විදිහට එකතු කරපු දේවල් නැවත දන් දෙන එක. තමන්ගේ පමණ දැනගෙන සෑයීමටපත් වෙන දේවල් තියාගෙන ඉතුරු ටික අනිත් අයට බෙදලා දෙන එක. අපි ළඟ තියෙන දේ අපට අවශ්‍ය තරමට වඩා තියෙනවා නම් අවශ්‍ය තරමට වඩා තියෙනවා කියලා කියන්නේ තවත් කෙනෙකුට එක සතු එකක් තවත් කෙනෙකුට අයිති එකක් මේ තියාගෙන ඉන්නේ ඒක Tamanට අයිති නැහැ කියන එක දැනගෙන මම අනිත් අයගේ දේවල් කඩා වඩා ගත්තා අදින්න ආදානේ වෙලා කියලා අර වැඩි කොටස දෙන්න ඕනේ වස්ත්‍ර 25ක් තියෙනවා නම් Tamanට අවශ්‍ය දාය නම් ඒ කියන්නේ තවත් 15 දෙනෙකුට අයිති දේවල් නේද Taman වඩාගෙන තියෙන්නේ. එහෙනම් ඒ Taman වඩාගෙන ළඟ ඉඳවගෙන තියෙන දේවල් නැවත අන්සතු කරන්නට ඕනේ. ඒ අදින්නා දාණය දානයක් බවට පත් කරන්නට ඕනේ. මේක තමයි මේ බෝධිසත්වයා දැනගන්න ඕන කාරණාව. එහෙනම් Tamanට අවශ්‍ය රුපියල් ලක්ෂයක් නම් 105000 Tamanට ලැබුණා නම් ඒ 5000 Tamanට අයිති නෑ. ඒක වෙනත් කෙනෙකුට අයිති එකක්. ඒකේ තියෙන්නේ තවත් කෙනෙකුගේ නමක් ලියවිලා ඒ කොටස අදින්නා දාණය. ඒක අන්සතු කරන්නට ඕනේ. ඒක දුන්නොත් දාණය නෑ නෑ ඒක දෙන්න අනාගත પરම්පරාවට ඕනේ. අපේ પરම්පරා 20කට විතර මේක ඕනේ කියලා ඒක අල්ලගත්තොත් එතන තමයි අදින්නා දාණය වෙන්නේ. මත්තඤ්ඤතාච බත්තස්මින් කින ඒ ධම්මපදයේ තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පමන දැනගෙන ගන්න කියලා. පමන දැනගෙන ගත්තාම දාණය, පමන නොදැන ගත්තාම ඒක අදින්නා දාණය. එහෙනම් මේ ලෝකයේ පමනට වඩා එකතු කරන පෝසත් වෙන හැමෝම අදින්නා දාණය කරනවා. අවශ්‍ය තරමට වඩා බඩමුට්ටු රැස් කරන හැමෝම අර පමනට වඩා එකතු කරපු හැම දෙයක් තුලින්ම අදින්නා දාණය කරනවා. එහෙනම් මේ ලෝකයේ නිලතල බලතල පමණට වඩා එකතු කරනවා නම් ඒ හැම දේ තුලින්ම අදින්නා දානයක් වෙලා නේද තියෙන්නේ බලය වැඩි උණයි කියලා කියන්නේ ගොඩාක් කට්ටියගේ බලය ඊන වෙලා ගොඩාක් කට්ටිය අසරණ වෙලා ඒ නිසා තමයි ඒ කට්ටියගේ බලයෙන් මෙයා ගොඩාක් බලවත් වෙලා ඉන්නේ ඒක තුලිනුත් අදින්නා දානයක් වෙලා එහෙනම් මේ ලෝකයේ සෑම තැනම හදින්නා දාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ දාණය පාරමිතාව අරියට පුරලා නැහැ. බෝධිසත්වරු ගොඩාක් දුර්වලයි. තුන්තරා බෝධියකින් එකක් පතන බෝධිසත්වරු තම තමන්ගේ අඩුපාඩු හරියට දැනගන්නට ඕනේ. තම තමන් ජීවත් වෙන පරිසරය තුළින් තමන්ගේ පාරමී නිවැරදිව සම්පූර්ණ කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. එහෙනම් එදා ඒ තාපසයා තේරුම් ගත්තා මම අනිත් අයගේ දේවල් හොරකම් කරන්නේ එහෙනම් මේ දාන පාරමිතාව තමයි පුරන්නේ. ඇයි මම අනිත් අයගේ දේවල් හොරකම් කළාම ඒ දේවල් නැවත කවදාරි දෙන්න එපාය. මිනිස්සු ගොඩාක් ලාභ ලබනවා කෝටි ගණන් එකතු කරනවා අවසාන මොහොතේ එයා පොඩි සල්ලි ටිකක් අරගෙන ඒ කාසි ටිකක් අරගෙන දිය කරලා බොනවද කොල කෑලි ටිකෙන් මැල්ලුම් අදලා කනවද නෑ හැමතැනම ගිහින් වේර විහාර හදලා පින්කම් කරලා ඒවා වියදම් කරනවා මිලියන ගණන් යට කරලා ගොඩනැගිලි හදලා පූජා කරනවා මෙච්චර වියදම් කරලා අත්තරින්න මොකටද රෑදවල් දෙකේ උලේ ඉඳගෙන අම්බ කළේ මේක අම්බ නොකර හිටියානම් මෙච්චර වියදම් කරන්න මාන්සියෙන් අවශ්‍ය නැහනේ පුංචි කාරණාව එයාට වැටහෙන්න එයාට අවුරුදු 60 70 වුණාට පස්සේ තේරිලා තියෙන්නේ මෙච්චර රෑදවල් දෙකේ කෝටි ප්‍රකෝටි ගණන් අම්බ කළා දැන් මේක අත්තරිනක මට නිදාසක් නෑ මේක තමයි දැන් මට නිවෙන්න තියෙන එකම ගැටලුව හැම තැනම නටමුන් හදනවා හැම තැනම පාරවල් හදනවා හැම තැනම ලිං ආරනවා මොකද්ද මේක ඉවර කරන්න වෙසෙනවා මෙච්චර කාලයක් අවුරුදු 70ක් එකතු කරන්න වේසනවා දැන් මේක ඉවර කරන්න වේසනවා එයා ජීවිත කාලෙම වේසටපත් වෙන එක නේද කරලා තියෙන්නේ වේසටපත් වීම පාරමිතාවක් වශයෙන් පුරණ බෝධිසත්වෙක් එයා අවුරුදු 55 60ක් වේසප වේස දිනු කළා. දැන් ඒ වේස නිවා ගන්නත් වේසක් දරනවා. එහෙනම් ජීවිත කාලේ මේක වෙන්න පුළුවන් අපිත් ගත කරන අපේ වර්තමාන ජීවිතය මිනිස්සු ජීවිත කාලෙම අම්බ කරන්න වේසිලා වේසිලා අම්බ කරන්න අම්බ කරගත් එක වියදම් කරන්න වේසෙනවා හැමදාම අනිත්‍යගේ ශ්‍රමය වරකම් කරනවා අනිත්‍යගේ සම්පත් වරකම් කරනවා ලාභය ලබනවායි කියලා අමෝගෙම දේවල් එකතු කරලා එකතු කරලා දැන් හැමෝටම ගිහිල්ලා බෙදනවා එහෙනම් ඒක එකතු කරන්නේ නැතුව අනිත්‍යගේ දේවල් ගන්න නැතුව ඉතියාම ඉවරයි නේද මිනිසුන්ගේ දේවල් අනවශ්‍ය විදිහට එකතු කරලා ඊට පස්සේ ආයි තවත් මිනිස්සු කණ්ඩායමකට ඒක ගිහින් බෙදලා දෙනවා. ගත්තොත් දෙන්න වෙනවා. දුන්නොත් ගන්න වෙනවා. ඇයි මේ හේතුඵල ධාම තාම තේරුම් ගත්තේ නැත්තේ? අපි දාන පාරමිතා පුරන බෝධිසත්වයෙක් නේද? එහෙනම් අපි සසරෙන් එතර වෙන්න උත්සාහ කරනවා නම් අපට එම අදහසක් තියෙනවා නම් අපි මොනතරම් ප්‍රඥාවෙන් වැඩ කරන්න ඕනේද ඕනේද මෙච්චර දුර්වල වෙලා බෑ නේද එහෙනම් අපට අවශ්‍ය කුමක්ද කියලා අපි දන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ මොන වගේ ජීවිතයක්ද කියන එක අපි දන්නේ නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් Tamanට වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මේ වගේ මානසිකත්වයෙන් තමයි අපි බත් කකා හැඳගෙන මේ සමාජයේ ජීවත් වෙන්නේ. අපි ගොඩාක් දුර්වලයි. එහෙනම් සෑම බෝධිසත්වෙක්ම දැනගන්නට ඕනේ උදේ ඉඳලා රෑ වෙනකම් පාරමී පිරෙනවා හැම මොහොතක් ගානේ දානි දෙන්න පුළුවන් අනිත් අයට ශ්‍රමය දානයක් දෙන්න අනිත් අයට වචන වලින් සංග්‍රහ කරලා දානයක් දෙන්න හිංසා පීඩා නොකර ඒ කට්ටියට විවේකයේ දානයක් දෙන්න අපේ අසංවර භාවය සංවර කරගෙන අනිත් අයට සාමයේ සතුට දානයක් කොට දෙන්න හිංසා පීඩා නොකර ජීවත් වීමෙන් සමාජයට යහපත් ජීවිත රටාවක් දානයක් කොට දෙන්න. එහෙනම් මේ විදිහට අපේ ජීවිතය දාන පාරමිතාවක් වශයෙන් පුරන්න පුළුවන් අපි ලබාපු මිනිසත් භවයේ ඒ බෝධිසත්ව පාරමී ටික අපිට හරියට පුරා ගන්න පුළුවන් මේක අපි දැනගෙන පුරන්නට ඕනේ ගොඩාක් බෝධිසත්වර මේ ලෝකේ තමන් පාරමී පුරන බව දන්නේ නැහැ නොදැනුවත්ව තමයි තමන් මේ වැඩ කටයුතු කරගෙන යන්නේ දකින්න හැම දෙයක් තුළින්ම තමන්ගේ පාරමී පිරෙන්නට ඕනේ. ඇයෙන හැම දෙයක් තුළින්ම පාරමී පිරෙන්නට ඕනේ. සෑම වචනයක් තුළින්ම පාරමී පිරෙන්නට ඕනේ. තමන් ජීවත් වෙන සෙනයක් සෙනයක් වාසා පාරමී පිරෙන්නට ඕනේ. තමන් මේ පැය 24 පුරාම සතර ඉරියව්වෙන් කල්පනා කරන හැම චෛතසිකයක් තුළින්ම පාරමී පුරෙන්නට ඕනේ. එහෙම පිරෙනවා නම් තමයි ආ බෝධිසත්වයෙන් එහෙම නැත්නම් එයා බෝධිසත්ව ගණයකට අයිති වෙන්නේ හේතුව එයා අනාර්ය මාර්ගේ යන කෙනෙක්. එයා දුක සරණ යන කෙනෙක්. එහෙනම් අපේ ජීවිතවල මොනතරම් අපිට වැරදුනාද මොනතරම් අපි දුර්වල වුණාද මොනතරම් අපි සංසාරයේ අසරණ වුණාද එහෙනම් මේ අඩුපාඩු ටික නිවැරදි කරගන්නට ඕනේ අපේ ජීවිතවල මේ කියන පාරමී මෙච්චර කාලයක් නොදැනුවත්ව පිරුණා නම් අපි ඒක දැන් දැනගෙන පුරන්නට ඕනේ අපේ පාරමී පුරණ කාලය තුළ සමහර අඩුපාඩු අපි නොදැනුවත්ව හිටියනම් ඒවා දැනගෙන නිවැරදි කරන්නට ඕනේ අපි මෙච්චර කාලයක් පුරලා තියෙන්නේ ඒ අනාර්ය පාරමී නම් දුක වැඩි කරන ක්‍රමවේදයක් නම් ඒවා අඩුපාඩු නිවැරදි කරගෙන ආර්ය පාරමී බවට වෙනස් කරගන්නට ඕනේ. එහෙනම් මේ අඩුව මේ මොහොතේ මේ සනේ ඉඳලාම අපි නිවැරදි කරගන්නට ඕනේ. එහෙම නැත්නම් සංසාරයෙන් විමුක්තියටපත් වෙන්නේ නැවත නැවත ඉපදිලා දුක් විඳීමක් තමයි සිදු වෙන්නේ. එහෙනම් අපි හැමෝම බෝධිසත්වරු තුන්තරා බෝධියකින් එකක් පතනවා. එහෙනම් අපේ හැමෝගෙම ප්‍රාර්ථනාව අදිස්ථානය මේ සංසාරයෙන් විමුක්තියටපත් වීම. එහෙනම් උදේ ඉඳලා රෑ වෙනකන් අපි ජීවත් වෙන සෑම පරිසරයක් තුළින්ම අපට පේන හැම දෙයක් තුළින්ම අපේ පාරමී පිරෙන්නට ඕනේ. එහෙනම් පාරමී නොපිරෙනවා නම් ඒ අඩුව හදන්නට ඕනේ. රාහත් වෙන්න හැමෝගෙම පාරමී පිරෙන්න ඕනේ නේද? අපිම කියනවා සමහර අවස්ථාවලදී අඟුලිමාල 999ක් මරලා තිබුණා. එයාගේ පාරමී පෙර භවයේ පිරීලා තිබුණා. එහෙනම් ලැජ්ජ නැතුව අපි අඟුලිමාල ගැන කතා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කතා කරනවා. අපිට තාම ලැජ්ජයි තුන්නේ තමන් මොකවත් පුරලා නැහැ. එහෙනම් ඒ කියන උත්මයෝ ඒ තරම් අඩුපාඩුත් එක හිටියත් ඒගොල්ලන්ට කලින් පාරමී පුරලා තිබුණා. දක්ෂ ලෙස එක ධම්මපදයට රාහත් වෙන්න පුළුවන්කම තිබුණා. තිබුණා. එහෙනම් මම මොනතරම් අදක්ෂ වෙලාද මොනතරම් අනාර්ය වෙලාද කිසිම පාරමිතාවක් කිසිම භවයක පුරලා නැහැ. ඒ නිසා ඒ කියන දක්ෂකම් මොකවත් මන් තුල නැහැ නේද? එහෙනම් දැන්වත් නියතමානි වෙලා ඒ අඟුලිමාල ළඟ ඒ නොතිබිච්ච ඒ සියලුම දේවල් Taman තුල තියෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම නිවැරදි කරගන්නට ඕනේ. අඟුලිමාල ළඟ තිබිච්ච ඒ කිසිම දක්ෂකමක් Taman තුල නැහැ. ඒ ටික දැන් නිර්මාණය කරගන්නට ඕනේ, වඩා ගන්නට ඕනේ, පුහුණු පුරුදු කරගන්නට ඕනේ නේද? එහෙනම් එදා සරියුත් මා රාතන් වහන්සේට රාත් වෙන්න තිබිච්ච දක්ෂකම් මොකවත් අපි ළඟ නැහැ නේද? එහෙනම් ඒ දක්ෂකම් අපි හදා වඩා ගන්න ඒවා පුරුදු පුහුණු කරගන්න ඒම වුණා මේම වුණායි කියලා ඉතිහාස කතා කතා කර කර ඔය පුරසාරන් දොළ දොළ පාර දිගේ ඇවිදගෙන යන සාමාන්‍ය පුතුජන කෙනෙක් නේද තමන් එහෙනම් තමන්ගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ වැරදිලා තමන්ට අනන්ත අප්‍රමාණ වරද්දගත්තා වැඩ මේක දැන් નિවර්දි කරගන්න සුදුසු කාලයේ පැමිණියා අපි හැමෝගෙම දුර්වලකම් දැන් හදාගන්නට ඕනේ ඉස්සෙල්ලාම තමන් බෝධිසත්වයේ කියන එක පැය 24 පුරාම තමන්ට මතක තියෙන්න ඕනේ මම තුන්තරා බෝධියකින් එකක් පතන කෙනෙක් කියන එක නිතර නිතර සෙනෙහ පාසා සී කරන්නට ඕනේ මෙනෙහි කරන්නට ඕනේ ඒකට අදාළ පාරමිතාව තමන් පුරන්නට ඕනේ හැම රූපයක් තුළින්ම දාන පාරමිතා පිරෙන්නට ඕනේ හැම සබ්දයක් තුළින්ම දාන පාරමිතාව පිරෙන්නට ඕනේ. මිනිස්සු කතා කරනකොට කැළඹෙනවා. මිනිස්සු කතා කරනකොට තරහා ඇති වෙනවා. මිනිස්සු කතා කරනකොට වෛරය ඇති වෙනවා. හැබැයි ඒ වෛරවලට අපි ප්‍රතිචාර දක්වනකොට ඒ මිනිස්සුන්ගේ ආත්මගරුත්වය යනවා. ඒ මිනිස්සුන්ගේ විවේකයේ යනවා. අපහාසයටපත් වෙනවා, නින්දාවටපත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ මේ සියලුම දේවල් දැන් හොරකම් වෙලා නේද? අපි මේ ලෝකයේ මේ තරම් මිනිසුන්ගේ විවේකයේ හොරකම් කරනවා නම් ආත්ම ගරුත්වය හොරකම් කරනවා නම් ඒ මිනිසුන්ගේ මානසිකත්වයේ ඒකේ හොරකම් කරනවා ඒ හැම තැනින්ම අපි හොරකම් නේද පුරුදු කරලා තියෙන්නේ අනාර්ය බෝධිසත්වයක් නේද අපි අපි අපායට නේද මේ දුවලා තියෙන්නේ අපි වඩා වඩා කැමති වෙලා තියෙන අපායට කියන එක මීට වඩා සාක්ෂියක් ඕනේද? එහෙනම් අපේ ජීවිතවල අපිට හැෙන කිසිම shabdයකින් කිසිම කෙනෙකුට හිංසා පීඩා කරන්නේ එයාගේ විවේකී අපි උදුර එයාගේ මානසිකත්වය නැති කරන්නේ එයාගේ සතුට සාමයේ ප්‍රීතිය නැති කරන්නේ මේ දාන ටික අපි දෙන්නට ඕනේ. හැම වචනයක් තුලින් අපි දානේ දෙන්නට ඕනේ මිනිසුන්ට. හැම වචනයක් තුළින්ම අපි දන් දෙන්න දක්ෂ වෙන්නට ඕනේ. හැම શબ્දයක් තුළින්ම අපි බෝධිසත්වයෙක් කෙනෙක් ඔප්පු කරන්නට ඕනේ. මම දාන පාරමිතා පුරන බෝධිසත්වයෙක් කියන එක ලෝකයා දැනගන්නට ඕනේ. එහෙනම් ඒක අපේ චරිතය තුළින් ලෝකෙට දැනෙන්නට ඕනේ. කතා කරන හැම වචනයක් තුළින්ම මේ ලෝකයේ ධර්ම දාණය දෙන්නට ඕනේ ආර්ය වචන කතා කරන්න නිවැරදි වචන කතා කරන්න සම්මාවට අදාළ දේ කතා කරන්න අනුන්ගේ ඕපදූප කතා කළා ඇති කටවල් හොඳට සබන් දාලා හොදලා අදින් පස්සේවත් හරියට පිළිවෙලට කතා කරන්න මෙච්චර කාලයක් අනුන්ගේ කුණු ගොඩවල් තමයි කතා කරලා කට ඇරියාම ඇතම්ම ගානක් ගඳයි හේතුව අනිත් අයගේ අඩුපාඩු කතා කළා විවේචනය කතා කළා අනිත් අයට අපහාස කළා, නිନ୍ଦා කළා. මිනිසුන්ගේ අඩුපාඩුම නේද අපේ කටේ තිබුණේ. එහෙනම් මීට පස්සේ අපි වචන වලින් කතා කරන්නේ සම්මාව පමණයි. ආර්ය දේවල් පමණයි දෙතිස් වචන කතා කරන්නේ. මොකටද ලෝකයේ දේවල් අපට අපේ අඩුපාඩු මෙච්චර තියෙද්දී අපි ඇදිලා නැතිකොට අපිට තියෙන අයිතිය මොකද්ද අනුන් අදන්න. එහෙනම් අපි නිවැරදි දේ විතරක් කතා කරමු. අපේ වචන වලින් අපි මිනිසුන්ට දන් දෙමු. අපේ වචන වලින් මිනිස්සු නිවෙන්න අපි කතා කරමු. එහෙනම් පේන දේවල් වලින් අපි එකක්වත් අල්ලගන්නේ අයිති කරගන්නේ ඒක තුලින් අදින්නා දාණය රැකලා අපි දාන පාරමිතාව පුරනවා ඇයෙන දේවල් එකකින්වත් කිසිම දෙයක් අල්ලගන්නේ ඒ තුලින් අදින්නා දානේ රැකලා ඒ තුලින් දාන පාරමිතා පුරනවා වචන වලින් සම්මාව සංග්‍රහ කරලා ධර්මයේ සංග්‍රහ කරලා දාන පාරමිතා පුරනවා විනයෙන් සීලෙන් ජීවත් වෙලා කායික චර්යාවෙන් දාන පාරමිතාව පුරනවා සිටිවිලි වලින් රාගික දේවල් ලෝභ දේවල් ද්වේෂ දේවල් පරිගන්න දේවල් කල්පනා කරන්නේ නැතුව අද ඉඳලා සම්මා සතිය වඩන්න සම්මා සතියෙන් ඒ ලෝකෝත්තර දේවල් කල්පනා කරන්න නිවීමට හදාලා ගැළපෙන දේවල් කල්පනා කරලා සිටිවිලි වලින් අදින්නා දාණය නොකරලා අපි දාන පාරමිතා පුරන්නට ඕනේ ඇස කන දිව නාසය සමසිත අද ඉඳලා පාරමී පුරනවා මට වඩා මගේ ආයතන ටික පාරමී පුරන්න දක්ෂ වෙනවා අන්න ඒ මොහොතේ ඉඳලා මෙයා බෝධිසත්වෙක් එයා තුන්තරා බෝධියකින් පිරිනිවන් පාන්න පාරමී පිරණ උත්මය කියලා අපට සාදු කියන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ බුද්ධ ශාසනයේ පිරිණිවන් පාන රාතන් වහන්සේ නමක් වෙනවා කියන එක අපට පැහැදිලි. එහෙනම් මම රාත් වෙන්න අවශ්‍ය කටයුතු කරන්නේ නැත්නම් මම රාත් බෝධිය පතපතා ඉන්නවා නම් මට ඇති ඵලය මොකද්ද? මම අතේ තියෙන කෑම ටික කන්න බත් පාර්සලයේ කරේ එල්ලාගෙන ඉන්නවා මල්ලක දාලා ඒක දිගහැරලා කන්න හැබැයි කෑම ගැන උදේ ඉඳන් රෑ වෙනකන් කතා කරනවා එක් ටික වෙලාවක් යනකොට කලන්තේ දාලා වැටෙනවා හේතුව කෑම ගැන දවස පුරාම කතා කළපු එයා කාලා නැහැ එයාගේ බඩගින්න තාම නිවිලා නැහැ මේක වෙන්න පුළුවන් අපේ ජීවිතයේ වර්තමාන తত্ত্বය අපි ලෝකයේ නිවන්න හදනවා ලෝකෙට නිවන දේශනා කරනවා ලෝකම සත්‍යය ඊතර කරන්න හදනවා තාම ලෝභයෙන් නිවල නැහැ. රාගය නිවල නැහැ. ద్వේෂය නිවල නැහැ. ඒ කියන සද්ධර්මය තාම අපට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. අපි රාත් වෙලා නැහැ කියන එක අපේ කෙලෙස් වලින් මානසිකත්වයෙන් අපට තේරෙනවා. එහෙනම් අපි වර්තමානයේ මේ වගේ ජීවත් වෙලා බත් එක ඇඟේ එල්ලාගෙන මල්ල දියාගෙන ඒක කාලා කුසගින්න නිවා ගන්න නැතුව මිනිසුන්ට බත් කන ඇති උගන්වනවා. මිනිසුන්ට බත් කන්නයි කියලා අවවාද කරනවා. මිනිසුන්ට කෑම ගැන උදේ ඉඳලා රාය වෙනකම් කෑගගා ඔළුවෙන් ඉටගෙන දේශනා කරනවා. ගන්නවා අර මල්ලේ තියෙන බත් එක දිගහැරලා කන්න. මෙච්චර කමටහන් දන්න කෙනා ඒ කමටහන් එකක් වඩලා Taman ඉසලා rahat වෙලා ඉන්න එපාය. මෙච්චර බණ දන්න කෙනා ඉස්සෙල්ලා එක බණ පදයක් Taman ප්‍රත්‍යක්ෂ කරලා ඉන්න එපාය. එහෙනම් බත් තියෙන මිනිස්සු බත් කන්නේ බත් කන මිනිස්සු අනිත් අය ගැන කල්පනා කරන්න ඉස්සෙල්ලා Taman කාලා කුසගින්න නිවලා ඉන්නවා. මේක තමයි ආර්ය පාරමී පුරනවා දැනගෙන පුරනවායි කියලා කියන්නේ. අර බත් එක තියාගෙන කන්නේ නැතුව අනිත් අයට කන්න කියනවා. බත් කන ඇටි උගන්වනවා. ඒ කට්ටියට කන්න කියලා උදේ ඉඳලා රෑ වෙනකන් බත් කන ක්‍රම ගැන උගන්වනවා. ඒ කියන කට්ටිය දැනගෙන පාරමී පුරණ කට්ටිය නෙමෙයි නොදැන පුරණ කට්ටිය අනාර්ය පාරමී පුරණ කට්ටිය ඒ කට්ටියත් කවදාරි දවසක වලේ වැටෙනවා ඒ කමඨාන් ටික අරගෙන යන කට්ටියත් කවදාරි දවසක වලේ වැටෙනවා හේතුව හන්දේකට මග පෙන්වන්න තවත් හන්දේකට පුළුවන් උනේ කොහමද දෙදෙනාම වලක වැටෙන්නේ නැද්ද එහෙනම් Tamanගේ ඇස් හොඳට පේන්න ඕනේ. Taman හොඳට කාලා බීලා ඉන්න ඕනේ. කාලා බීලා ඉන්නවයි කියලා කියන්නේ කෑම ව්‍යංජන නෙමෙයි. සද්ධර්මයෙන් පෝෂණය වෙලා ඉන්න ඕනේ. තෘප්තිමත් වෙලා ඉන්න ඕනේ. සෑයීමටපත් වෙලා ඉන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙලා ඉන්න ඕනේ. Tamanගේ වැඩ ටික ඉස්සෙල්ලාම ඉවර කරලා ඉන්න ඕනේ. එයාට විතරයි තවත් කෙනෙකුගේ ඇස් පාදන්න පුළුවන්. මාවත එලි කරලා දෙන්න පුළුවන්. ඊතර වෙන්න උදව් කරන්න පුළුවන්. එහෙනම් අපිත් මේ ලෝකේ නොදැනුවත්ව පාරමී පුරන බෝධිසත්වෙක් නම් අද ඉඳලා අපි දැනගෙන පාරමී පුරමු අපේ මේ අඩුපාඩු අපේ ජීවිතවල තියෙනවා ඒවා නිවැරදි කරගන්න අපි දක්ෂ වෙමු අවංක වෙමු නියතමානී වෙමු භාග්‍යතුන් වහන්සේටත් උන්වහන්සේගේ ශාසනයටත් පිං සිද්ධ වෙන්න අපේ අඩුපාඩු හදාගෙන තුන්තරා බෝධියකින් තමන් පතන බෝධිය කුමක්ද කියලා මිනිසුන්ගෙන් ආණ්ඩ යන්න එපා මෝහණය කරන මිනිසුන්ගෙන් ආණ්ඩ යන්න එපා ශාස්ත්‍ර කියන කට්ටිය පේන කියන කට්ටියකින් ආන්න යන්න එපා. Taman ඉන්න පරිසරේ නාම රූප වලින් ආන්න, වන්න ගන්ධ රස ඕජා වලින් ආන්න. ඒ කට්ටිය කියයි තුන්තරා බෝධියකින් Taman පතන්නේ මොකද්ද කියලා. ඒ කට්ටිය සාක්ෂි දරනවා. ඒ කට්ටිය Tamanට කියලා දෙනවා. මෙන්න මේ බෝධිය පතන්නේ ඒකට අදාළ පාරමිතා මෙන්න මේ ටික මේ ටික වඩා ගන්න කියලා එහෙනම් නියතමානිව අවංකව මේ නාම රූප වලින් Tamange පාරමිතාව තේරුම් අරගෙන ඒකට අදාළ පාරමී ටික පුරලා මේ ලබාපු මිනිසේ මිනිසත් භවයේවත් රාහත් වෙලා පිරිනිවන් පාන්න දක්ෂ වෙන්න අනාගතයේ සංඝයාට Taman නිවන් දක්කන්න Tamanට කමටහන් දෙන්න තවත් විඩාවට වේසටපත් කරන්න නැතුව කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන තථාගතයන් වහන්සේලාගේ ශාසන හතරක තුලම සාරාංශක කල්ප ලක්ෂ කෝටි ගණනාවක් තිස්සේ අපි කරේ සංඝයා විඩාවටපත් කරන එක නේද හැමදාම සංඝයා පිණ්ඩපාතේ කරලා උදේ ඉඳලා රෑ වෙනකම් කෑ ගන්නවා නිවන් දකපල්ලා නිවන් දකපල්ලා මෙන්න මේ මේ කාරණා වඩපල්ලා කියලා කෑ ගාලා කෑ ගාලා උන්වහන්සේලා ත්‍රාත්ලා පිරිණිවන් පෑවා ඒ තාම එක අඩුවක් අදලා නැහැ අනුන්ගේ භාර්යාවල් දිහා රාගෙන් බලන එක හදලා නැහැ. සේරම බඩමුට්ටු වලට අයිතිකාරය වෙන ලෝභය හදලා නැහැ. හැමදාම හැමදේම දැකලා මුලා වෙන මෝහය හදලත් නැහැ. අතුලන්ට සමාව දෙයිලා ඒක අමතක කරන මානසිකත්වය හදලා නැහැ. තාම වෛරය නිදංගත කරගෙන වෛරයේ ගබඩාව පෙට්ටගම කළා නැද්ද? බඩමුට්ටු දාන අල්මාරි වාගේ වෛරය පුරවන පෙට්ටගමක් වෙලා Tamange කය මේ වගේ තත්ත්වයකින් සංඝයා අසරණ කළා කෝටි ගණන් සංඝයා අපට කමටාන් දීලා දීලා බැරි ගැවුනා. අදින් පස්සේ සංඝයා අසරණ කරන්න එපා. බුද්ධ ශාසන විඩාවටපත් කරන්න එපා. තථාගතයන් වහන්සේලා අසරණ කරන්න එපා. මේ ලෝකේ හැමදාම බුදුවරු විඩාවටපත් කළා. රාතන් වහන්සේලා විඩාවටපත් කරා. ඕනතරම් කියන්න පුළුවන් මගේ එක අඩුවක් අදලා බලන්න. මේ විදිහට නෙමෙයි මොන විදිහට කිව්වත් එකක්වත් අදාගන්නේ නැහැ කියන හිතුවක්කාරකමෙන් උඩඟුකමෙන් නේද මෙච්චර කාලයක් හිටියේ නියතමානි වෙන්න අවංක වෙන්න යටාත්පාත් වෙන්න කීකරු වෙන්න හදේ ඉඳලා හැමදේම නියතමානිව හදාගන්න එකඟ වෙන්න එහෙනම් මේ ಗುಣධර්ම ටික මේ කියන ක්‍රමයට වඩලා මේ කියන බෝධිසත්ව පාරමිතා ටික හරියට පුරලා තමන් ප්‍රාර්ථනා කරන බෝධිය කුමක්ද කියලා දැනගෙන ඒ බෝධියට අදාළ කමඨාන් ටික පාරමිතා ටික හරියට සම්පූර්ණ කරලා මේ ලබාපු මිනිසත් භවයේවත් අනිත් අය විඩාවටපත් නොකර රාහත් වෙලා පිරිනිවන් පාන්නට ඉක්මන් වෙන්න ඒකට අදාළ පාරමිතා ටික සම්පූර්ණ කරගන්න. එහෙනම් තම තමන්ගේ පාරමී කුමක්ද කියන එක තම තමන් දැන් දන්නවා. තම තමන් තමන් ප්‍රාර්ථනා කරන බෝධි කුමක්ද කියලා තම තමන් දන්නවා තම තමන්ගේ අඩුපාඩු කුමක්ද කියලා හවංකවම තම තමන්ට තේරෙනවා එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපි හැමෝම බෝධිසත්වරු කියලා නිවැරදි ලෙස දැනගෙන කමඨාන් වඩමු අපි හැමෝගෙම පාරමී කුමක්ද කියන එක දැනගෙන කමඨාන් වඩමු මේ සෑම පාරමිතාවක්ම මේ නාම රූප වලින් පුරව ගන්න සම්පූර්ණ කරගන්න දක්ෂ වෙමු එහෙනම් මේ ධර්ම දේශනාව කමඨාන හොඳට සීතබා ගන්න හැම තිස්සෙම නැකිට වෙලේ ඉඳලා මම ආර්ය මාර්ගයේ වඩන බෝධිසත්වයෙන් තුන්තරා බෝධියකින් ආවල් බෝධිය පතන බෝධිසත්වයෙන් මට වඩන්න තියෙන පාරමිතා ටික මේවයි කියලා නිතරම උදේ දවල් අවස කියලා සෑම මොහොතක්ම කල්පනා කරන්න මෙනෙහි කරන්න මේක සීය තබාගෙන ඒ ඒ පාරමී වලට අදාළ ಗುಣධර්ම වඩන්න ඒ ඒ බෝධි වලට අදාළ ඒ අවශ්‍ය කටයුතු ටික ඒ බෝධිවල පාරමී ටික සම්පූර්ණ කරන්න කරන්න. එහෙනම් මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන මේ ධර්ම දේශනාව තමන්ගේ ජීවිතයේ අවසාන මංගල ධර්ම දේශනාව කරගෙන මේ තියෙන සියලුම කමඨාන් ටික මේ හැම මොහොතක් ගන්න සෙනෙයක් ගන්න වඩලා මේ ලබාපු මිනිසත් භවයේ තමන්ගේ ප්‍රාර්ථනා කරන බෝධියේ ඒ සියලුම පාරමී ටික සම්පූර්ණ කරගෙන ඒකාන්ත වශයෙන්ම ඒ පතන බෝධිය තුලින් තමන්ගේ පිරිණිවීම සිද්ධ වෙන්න ඒ සියලුම පිරිණිවීමේ කටයුතු වලට තමන්ට මේ කියන කමඨාණෙන් සියලුම දේවල් සම්පූර්ණ කරගන්නට අවශ්‍ය කටයුතු සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම තමන් මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ හැම සෙනෙයක් ගානේ තමන්ගේ පාරමිතා පුරන්නට ඕනේ හැම මොහොතක් ගානේ තමන්ගේ ගුණධර්ම වඩන්න දක්ෂ වෙන්නට ඕනේ අනාර්ය මාර්ග වඩනවා නම් අනාර්ය පාරමී පුරනවා නම් ඒ හැම දෙයක්ම නියතමානීව අවංකව තේරුම් අරගෙන නිවැරදි කරගන්න අද ඉඳලා ආර්ය පාරමී පුරන්න තමන් පතන බෝධියට අදාළ පාරමී පුරන්න ඒ සෑම පාරමී පුරලා ඒකාන්ත වශයෙන් අපි සියලුම දෙනාගේ පිරිණිවීම මේ භවයේම සිද්ධ වේවා වේවා තමන් ප්‍රාර්ථනා කරන බෝධියදී සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලුම දෙනාට තෙරුවන් සරණයි